කවුරුත් හොඳින් එහෙමනම් සාවධානව අහන්න. මේ අදම පැමිණෙන හැටනම් මේ දේශනාව විතරක්ම ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන් කෙසේකටත් ඒ අය හොඳින් සාවධානව අහන්න. සම්මා දිට්ඨිය ගැන කරගෙන ලබන දේශනා මාලාවේ ගේවාරේදී ප්‍රකාශ කළේ පස්ස පස්ස සමුදය පස්ස නිරෝධය පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතරයි. වෙනස් ආකාරයකින් සම්මා දිට්ඨිය විස්තර කරමින් ශරීර ස්වාමීන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කොට වදාළා යතෝකෝ අවශ්‍ය විස්සාකෝ සලාතනංච පජානාති සලාතන සමුදයංච පජානාති සලාතන නිරෝධංච පජානාති සලාතන නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තවතාපිකෝ අවශ්‍ය විස්සාකෝ සම්මා දිට්ඨිය හොති උජගතාස දෙත්තේ ධම්මේ අවිශ්ව ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ එම සද්ධම්මන්ති මෙලෙසින් බුදු සාදු ස්වාමීන් වහන්සේ වදාළ මේ සාමාන්‍ය අදහස මේකයි යම් විටකදී ආර්ය ශ්‍රාවකයන් සලායතනත් සලායතන සමුදයත් සලායතන නිරෝධයත් සලායතන නිරෝධගාමිනී පටිපදාවත් කියන කරුණු හතර මැනවින් අවබෝධ කරගත්තා නම් අන්නේ විට ඔහු ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ කෙරෙහි නොසලෙන ශ්‍රද්ධාවක් ඇති සම්මා දිට්ඨිය ඉදිරි කරගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා පතමං පනෝස්සෝ සලායතනං මොනවද මේ ආයතන හය කියන්නේ? චෛමානියවසෝ ආයතනානි චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන, මනායතන. චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන සහ මනායතන කියන කොටස් හයට තමයි සලායතන කියන්නේ. කතමෝ සලායතන සමුදය කතමෝ සලායතන නිරෝධෝ සලායතන සමුදය කියන්නේ මොකක්ද සලායතන නිරෝධය කියන්නේ කුමක්ද නාම රූප සමුදය සලායතන සමුදය නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ නාම රූප බැඳීම නිසා තමයි සලායතන ඇතිවන්නේ නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙනවා ප්‍රථම සලායතන නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ සලායතන නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කුමක්ද? අය මේ වාරිය වට්ටංගිකව මග්ගෝ සලායතන නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි සම්මාදිටේන කිරීමේ ප්‍රතිපදාව. යතෝ කෝ අවශ්‍ය රිසාව කෝ හේමං සලායතනම් පජානාති ඒවං සලායතන සම්දයන් පජානාති ඒවං සලායතන නිරෝධම් පජානාති ඒවං සලායතන නිරෝධ ගාමිනී ප්‍රතිපදම් පජානාති යම් පිටකදී ආරක්ෂාවකෙක් මේ ආකාරයෙන් සලායතන සලායතන සමුදයත් සලායතන රෝධය සලායතන රෝධගාමිනී ප්‍රතිපදාවත් කියන කරුණ හතර මැනවින් අවබෝධ කරගත් විට සෝ සම්බ සෝරාගාංශයන් පහය පටිගාංශයන් පටිවිනෝදෙත්වා අස්මීත දිට්ඨමානාංශයන් සමෝහනෙත්වා අවිද්‍යං පහය විද්‍යං උපාදිත්වා දිත්තේ ධම්මේ දුක්ඛ සම්පකරෝ හෝති ආගංශය, පටිගංශය, මානංශය, දිත්‍යංශය වැනි අනුශේ ධර්මයන් ශේ කරලා අස්මිමානිය දුරු කරලා අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යාව උපදවාගෙන මේ ජීවිතේදීම දුක කෙලවර කරනවා. මේකයි ඒ සම්පාටයේ සරල සිංහල අදහස. ගිය වාරයේ අපි ධර්ම දේශනා කරන විට මේ ඇයට සලායතනය ගැන විස්තරයක් ඉදිරිපත් කළ නිසා අද ඒ විස්තරය කියන්නට අවශ්‍ය කමක් නැහැ සලායතන සම්දේ ගැනයි එම නිසා කතා කරන්න සිදුවන්නේ සලායතන සම්දේ වශයෙන් දක්වන්නේ නාම රූප සමුදය සලායතන සම්දේ කියලා නාම රූප නිසා තමයි සලායතන ඇතිවන්නේ මේ ඇට සමහරට මතක ඇති නාම රූපච්ඡය සලආයතනං කියලා පටිච්චසමුපාද ධර්මයන් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ওই කරුණම විස්තර කරලා තිබෙන බව. නාම රූප නිසා සලආයතන ඇති වෙනවා කියන්නේ. මේ පටිච්චසමුපාද ධර්මයන් විස්තර කරන විට නාම රූපච්ඡය සලආයතනං කියනකොටම විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ නාම රූප කියන පදය විග්‍රහ කොට දක්වලා වදාරලා තිබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. සතමන්ත වික්‍රේ නාම රූපම් මොකද්ද මහණෙනි නාම රූප කියන්නේ වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාමං සත්තාරේච මහා භූතාන් සත්තාරේච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති නාම රූපං මේ නාම රූප කියන පදයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන ආකාරය පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන කොටයි ඒ විස්තර ඉදිරිපත් කරන්නේ. වේදනා සංඥා කියන කොටස් දෙකයි චේතනාව තුන්වෙනි කොටස පස්සේ ස්පර්ශය කියන හතරවෙනි කොටස මනසිකාර කියන්නේ පස්වෙනි කොටස මේ කොටස් පහට තමයි නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඒකයි නාම කියන්නේ රූප කියන්නේ සතර මහා භූතය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතත් ඒ සතර මහා භූත රූප නිසා පහළවන යම් කිසි උපාදාය රූපයක් තියෙනවා නම් මේ කොටසට රූප කියන වචනේ පාවිච්චි කරන්නේ මෙලෙසින් මේ නාමයක් මේ රූපයක් කියන කොටස් දෙකම එකතු වුණාට පස්සේ නාම රූප කියලා ව්‍යවහාර කරනවා පංචස්කන්ධ කතාව විස්තර කරන විට පංචස්කන්ධය විස්තර කරන විට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේදී රූපයේ ආස්වන්නේ නාම රූප කොටස් දෙකේ රූප කොටසටයි වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරම ආස්වන්නේ නාම කොටසට මේ විස්තර දෙකේ කිසිම පරස්පර විරෝධී භාවයක් නැහැ. එකම කරුණ තමයි බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දෙවිධයකට විස්තර කොට වදාළා තිබෙන්නේ. එතකොට පස්ස වේදනා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියන පහෙන් දැක්වෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරම වේදනා කියන වචනෙන් දක්වන්නේ වේදනා ස්කන්ධය සංඥා කියන එකෙන් දක්වන්නේ සංඥා ස්කන්ධය චේතනා මනසිකාර කියන කොටස් දෙකෙන්ම දැක්වෙන්නේ සංස්කාර ස්කන්ධය ස්පර්ශය කියන එකෙන් දැක්වෙන්නේ විඥාන ස්කන්ධය. එතකොට නාම රූප දෙක මේ ඇයට දැන් තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. නාමය කියන්නේ මේකයි, රූපය කියන්නේ මේකයි කියන්නේ. අපි අර නාම රූප දැක නිවනට කියන පොතක් ගහලා මේ ඇයට දෙදුවා. ඒ පොත මේ මනමින් කියවලා ඇත කියලා අදහස් කරන ඒ පොතේ කියන සෑම කරුණක්ම මේ දේශනාවට අදාළයි. එම නිසා මේ දේශනාව කෙටියෙන් අපි දේශනා ඉදිරිපත් කරන්නේ මොකද දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ පොත ඉදිරිපත් කරලා තිබෙන නිසා. නාම රූප නිසා සලආයතන ඇති වෙනවා. ආයතන හය ඇති වෙනවා. මේක අවස්ථා දෙකකදී මේ තේරුම් ගත යුතුයි. එකක් තමයි මෞපුෂයේ ඇතුළතදී නාම රූප නිසා සලආයතන ඇති වෙන ආකාරය දෙවන කාරණාව තමයි මෞකෂෙන් බිහි වුණාට පස්සේ අද දක්වා මේ නාම රූප ධර්මයන් පවතීම තුළින් සලාතන ධර්මයන් පහළවන ආකාරය. මෞකෂට දේශන ගන්නා විට ප්‍රතිසන්ද විඥානය ගොස් මවසාත්‍යාගේ එකතු වීම නිසා පහළ වූ ධාතු සංයෝගයකයි එල්බරන්නේ. එතකොට ඒකට කියනවා කලල රූපය කියලා. සලල ලෝකය කියන්නේ එතකොට ප්‍රතිසන්දි විඥානයයි ඒක නාම කොටස. ඒ වගේම මම සහ පියාගේ එකතු වීමෙන් ඇතිවෙච්ච ධාතු කොටස් ඒවා රූප කොටස්. නාම රූප දෙකක්. මෞපසට පිළිසිඳ ගන්නා විටම නාම රූප දෙකක් එතන තියෙනවා. මේ නාම රූප දෙක එන්නෙන්ද වැඩෙන්නට පටන් ගන්නවා ප්‍රතිසන්දි විඥානයේ දිගින් දිගටම ඇති ඇති නැති නැති යනවා ඒක සම්පූර්ණයෙන් නිරුද්ධවන්නේ මරණයට පත්වන විට. එතකොට ඒ කලර රූපයේ තිබුණු රූප කොටස එන්ටෙන්ද බැදෙන්නට පටන් ගන්නවා මව ගන්නා ආහාර පාන ආදී නිසා. මෙසේ ටික දවසක් යන විට පසු පසුව කලින් තිබුණු කලින් නොතිබුණු ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය පහළ වෙනවා. ඒ ආයතන හය පහළ වීම සඳහා කර්මයක් විශේෂයෙන්ම උපකාර වන ධර්මයක් චක්කුං කෝ වික්කේ පුරාණ කම්මං අபிසංකතං අபிසංජේතං වේදනීයං දක්ඛබ්බං සෝතං වික්කේ පුරාණ කම්මං අபிසංකතං අபிසංජේතං වේදනීයං දක්ඛබ්බං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඒ අදහස ඇස කියන්නේ පෙර කරන ලද කර්මෙන් හටගත් දෙයක් කන කියන්නේ පෙර කරන ලද කර්මෙන් හටගත් දෙයක් නාසය, දිව, ශරීරය සහ මනස කියන්නේ පෙර කර්ම වලින් හටගන්නා ලද විපාක සත්‍යය. ඒක කලර රූප අවස්ථාවේදී නාම රූප දෙකම තිබෙනවා. මේ නාම රූප දෙක වැඩි වැඩි යන විට ඒ කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් විපාකයක් වශයෙන් කලින් නොතිබුණු ඇස කලින් නොතිබුණු කන නාසය දිව ශරීරය සහ මනස සැදෙනවා. එතකොට නාම රූප නිසා ඒ ආකාරයෙන් ඒ ආයතන හය හැදෙන බව මේට ඉතාමත්ම පහසෙන් තේරුම් ගන්නට පුළුවන් මේක ඉතාමත්ම සරල කරුණක්. මෞකෂෙන් දේවුණාට පස්සේ අද දක්වාම මේ නාම රූප ධර්මයන් පැවතගෙන පැවතගෙන යනවා. මේ නාම රූප ධර්මයන් පැවතගෙන යාම නිසා සලආතන ධර්මයන් හැදේ. මේකත් මේ ඇයිද පහසෙන් තේරුම් ගන්නට මම නිදර්ශනක් කියන්නම්. අසකනාශය දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් සියල්ලම මැනවින් ක්‍රියාත්මක කරගෙන කිසිම අඩුපාඩුවක් නැති කෙනෙක් අපි හිතමු සිහි නැති කිරීමට බඳුන් කළා කියලා. එසේ සිහි නැතිව සිටින අවස්ථාවේදී ඔහුගේ ඇස කන නාසය දිව ශරීරයේ තිබුණා ඒවා ආසන භාවයට පත්වන්නේ ඒවා මලමිණේට තියෙන රූප කොටස් වගේ තත්යකයි පත්ව තිබෙනවා. ඇස තියෙනවා ඇසෙන් රූප දකින්නට බෑ කන තිබෙනවා කනින් ශබ්ද අසන්නට බෑ මේ විදිහට නාසය දිව ශරීරය තිබුණත් ඒවා මලමිණේක තියෙන රූප කොටස් භාවයට පත් වෙලායි පරිදි ඒ වගේම යෝගයේ ශිත තිබුණත් ශිත සම්පූර්ණ නිරද්ධ වී ගොස් නැතුව තිබුණත් මැරිලා නැහැ එසේ වුවත් ඒ ශිතනුත් කිසිම දෙයක් හිතන්නට කියන්නට බෑ එම නිසා මේ නාම රූප දෙකම නැති නිසා ඔහුගේ සිත තුළ ඔහුගේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය රූප කොටස් ආයතන භාවයට පත්වන්නේ නැහැ. මේ කරුණෙන් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන නාම රූප දෙකම අවශ්‍යයි මේ ආයතනයන් පහළ වීම සඳහා. අප ජීවන දේශනාව ඉදිරිපත් කරන විට ඇස දක්ෂායතනයක් වීමට නම් ඇස තිබූ පමණින්ම දක්ෂායතනයක් වන්නේ නැති නිසා ඇසට රූපේ දෙන්නලා ඒ රූප පෙනුණු රූප පිළිබඳ නාම ධර්ම පහළවන්නට ඕනේ කියන කතාව කියනවා. කනනාසය දේව ශරීරයේ මනස ගැන පිළිසින් ප්‍රකාශ කළා. එතකොට මේ කියන කතාවෙනුත් නාම රූපච්ඡා සලආතන නැත්නම් නාම රූප සමුදය සලආතන සම්දේව කියන කතාවෙනුත් ඒ කියපු කරුණ මැනවින් ඔප්පේ. එතකොට නාම රූප නිසා මේ ආයතන හය ඇති වෙන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව එක ආයතනයක් හෝ ආයතන දෙකක් ගැන කරුණු කියවාට පසුව මේ ඇයට පුළුවන්කම තිබෙනවා අනිත් ආයතනක් සිද්ධ ඇතිවන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා තේරුම් ගන්න. අපේ චක්කායතනයෙන් පටන් ගත්තොත් ඇසටයි චක්කායතනය කියන්නේ එතන නාම රූප දෙකක් තියෙන්නට ඕන චක්කායතනෙ වෙන්නට නාම රූප නිසායි චක්කායතනෙ ඇති වෙන්නේ නාම රූප නිසායි සෝතායතනෙ ඇති වෙන්නේ මේ ආදි වශයෙන් අනිත් ආයතන 15න්නේ නාම රූප දෙක නිසා එතකොට අපි චක්කායතනය ගැන කතා කරන විට නාම රූප දෙකේ රූප කොටසයි ඇස කියන කොටස අයත් ගන්න ඇස රූප කොටසක් එතකොට නාම කොටස් මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාර කියන කොටස් පහ. මෙතන වේදනාව කියලා කතා කරන්නේ ඇහැට රූපයක් පෙන්වනාට පසුව ඇතිවෙන චක්කු සංපස්සජ වේදනාවයි. එතන සංඥා කියලා කතා කරන්නේ ඇසට රූපයක් පෙන්වනාට පසුව ඒ රූපේ හඳුනා ගන්න ලබන රූප සංඥාවයි. එතන පස්සෝ කියන කතාවෙන් අදහස් කරන්නේ චක්කු විඥානයයි. ඒ කියන්නේ ඇසයි රූපයයි ගැටීම නිසා, හමු වීම නිසා චක්කු විඥානය ඇති වෙනවා. ඒ තුන් දෙනාගේ එකතුවට, ඒ කොටස් තුනේ එකතුවට චක්කු සම්පස්සයයි කියලා කියන බව මේ අය දැන් දන්නවා. චක්කුංච පටිච්ච රූපේක උප්පජ්ජති චක්කු විඥානං සෙන්නං සංගතේ චක්ක සම්පස්සෝ එසයි රූපය නිසා චක්ක විඥානය ඇතිවෙනවා මේ කොටස් තුනේ එකතුවටයි චක්ක සම්පස්සේ කියන්නේ එතකොට ඇස කියන්නේ රූප කොටසක් ඇසට පෙනෙන රූප අයත් වන්නේ මේ රූප රූප කොටසට මෙතන නාම ගැන අපි කතා කරනකොට එහෙමනම් කතා කරන්න තියෙන්නේ චක්ක විඥානය එතකොට මෙතන සක්කායතනේ සමුදේ වශයෙන් දක්වන පස්සේ අන්තර්ගත වන්නේ චක්ක විඥානයේ පහළ වීම ඊළඟට චේතනා මනසිකාර කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඇසට රූපය දැක්කාට පස්සේ යම් ශාස්ත්‍රයේ ධර්ම ඇති වෙනවා නම් ඒ ශේතිවිල්ලව මේවා වෙනස් වචන වලින් කතා කරනවා නම් රූප පිළිබඳ සංචේතන රූප සංචේතන රූප විතක්ක රූප විචාර ආදියට තමයි මෙතන චේතනා මනසිකාර කියන්නේ මෙන්න මේ කරුණු එකතු වුණාට පස්සේ තමයි පස්සේ වේදනා සංඥා ආදී ඒ කරුණ එකතු වුණාට පස්ව තමයි ඇස දක්ඛායතනයක් බවට පත් වෙන්නේ. නැත්නම් ඇස සුදු රූප කොටසක් පමණයි. කන සෝතායතනයක් බවට පත් වන්නට නම් කනට ශබ්දය ඇහිලා ඒ පිළිබඳ සිතිවිලි ඇතිවන්නට ඕන. එසේ ඇතුනේ නැත්නම් කන ඉන්ද්‍රිය ධර්මයක් පමණයි. ඒක ආයතනයක් බවට පත් වන්නේ නැහැ. එතකොට සෝතායතනයේ ආයතනයක් බවට පත් වීමට නම් නාම රූප දෙකේ රූපය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන පියවි කණක් හොඳට ඇහෙන කණක් තිබෙන්නටම ඕන. ඒක රූපයක්. නාම වශයෙන් කතා කරන එතන වේදනාව කියන්නේ සෝත සම්පස්සජා වේදනාව. කනට ශබ්දයක් ඇහුණාට පසු යම් කිසිසක හෝ දුක් හෝ මඳහත් වේදනාවක් ඇති වෙනවනම් ඒ වේදනාවයි එතන වේදනාව කියන එකට ඇතුළත් වන්නේ. එතන සංඥා කියන්නේ කනට හඳුන ශබ්දය හඳුනා ගන්න ශබ්ද සංඥාව. එතන පස්සේ කියලා දක්වන්නේ චක්ක සංපස්සේ ඇති වීම සෝත සංපස්සේ ඇතිවීමට හේතුපාදකෝ සෝත විඥානයි. චේතනා මනසකාර කියන්නේ ඒ ශබ්ද විතක්ක ශබ්ද විචාර ශබ්ද සංචේතන ආදී ධර්ම කොට. මේ ආකාරයෙන් ශේෂේන්ද්‍රයන් සම්බන්ධයෙන් මේක ඒ කරුණ තේරුම් ගන්නට පුළුවන්කම දැන් දෙන්නට ඕන. මේ විදිහට මේ ආයතන සමුදය දැකීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ආයතන නිරෝධය ගැන කරුණ අවබෝධ කර ගැනීම සඳහා. දැන් අපේ ඇස තිබූ පමණින් චක්කු විඥානය විශේෂයෙන්ම ඇතිවන්නේ නැහැ. කන තිබූ පමණින් ශෝත විඥානයක් ඇතිවන්නේ නැහැ. නාසයේ තිබූ පමණින් ගාන විඥානයක් ඇතිවන්නේ නැහැ. දිව තිබූ පමණින් ජීවා විඥානයක් හෝ කය තිබූ පමණින් කාය විඥානයක් හෝ මනෝ තත්ත්වයේ පැවති තිබූ පමණින් මනෝ විඥානයක් හෝ පහළවන්නේ. ඒවා පහළ වීමට නම් තවත් හේතු දෙන්න ඕන. ඇස නිසා චක්කු විඥානයක් ඇතිවීමට නම් අනිවාර්යයෙන්ම ඇසට පෙනෙන රූපයක් තිබිය යුතුයි. ඒ වගේම මානසිකාර සිත තුළ පැවතිය යුතුයි. අපි ඊටාම සද්ද බල කල්පනාවක සිටිනවා නම් සමහර විට අප ළඟින් ගිය කෙනෙක්වත් අපට පේන්නේ මොකද අපේ මානසිකාර්ය නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා ඒ දකින්න ලද රූපේ පැත්තට හැම යොමු එක්කී මානසිකාර්යයක් නැති නිසා එතකොට ඇස තිබුණත් ඝන කලවරක නම් සිටින්නේ අපිට කිසිම රූපයක් දකින්න බෑ ඒක නිසා චක්කු විඥානයක් ඇතිවන්නේ නැහැ චක්කු විඥානය ඇතිවීමට අනිවාර්යයෙන්ම ඇස තිබුණු පමණින්ම චක්කු විඥානයක් ඇති නොවන නිසා රූපත් අවශ්‍යයි සිතේ පවත්නා වූ මනසිකාරත් අවශ්‍යයි. චක්කු විඥානයක් ඇතිවුනේ නැත්නම් චක්කු සම්පස්සයක් ඇතිවන්නට අවකාශයක් නැහැ. ඉඩක් නැහැ. චක්කු සම්පස්සයක් ඇතිවුනේ නැත්නම් චක්කු සම්පස්සජා වේදනාවක් ඇතිවන්නේ නැහැ. චක්කු සම්පස්සය නිසා පහළන වේදනාවක් ඇතිවුනේ නැත්නම් ඒහා සම්බන්ධව පහළවන කිසිම සිතෙල්ලක් පහළවන්නේ නැහැ. ඒක ඉතාම ගැඹුරු කතාවක් මේ ඇද මේක ඉතාම සරල වශයෙන් දැන් සමහර විට හිතෙනවා ඇති. කන තිබෝ පමණින් ශෝත විඥානයක් ඇතිවන්නේ කන තුළින් කනට ශබ්දයක් ඇසෙන්න තමයි ශෝත විඥානය ඇතිවීමට ඒකත් මන්දිසිත තුළ පවත්නා වූ මානසිකාරයක් තිබෙන්න ඕනේ. ඒ ශබ්දේ සහ මානසිකාර ආදී හේතුන් නිසායි ශෝත විඥානය පහළවන්නේ ශෝත විඥානය ඇතිවෙන්නේ නැත්නම් ශෝත සම්පස්සේ කුත් නැහැ. සෝත සම්පස්සයක් නැත්නම් සෝත සම්පස්සජා වේදනාවකුත් පහළවන්නට ඉඩක් නැහැ. ඒ සෝත සම්පස්සජා වේදනාවක් නැත්නම් ඒ නිසා පහළවන කිසිම චෛතසික ධර්මයක්, චේතනා ධර්මයන් කිසිවක් පහළවන්නට අවකාශයක් නැහැ. මේ විදිහටයි අනිත් ඉන්ද්‍රයන්ට. එතකොට මෙහිදී සලායතන වීමට නම් අපේ ඒවා දක්ඛායතන ඇතිවීමට නම් වේදනා සංඥා චේතනා මානසිකාර පස්ස ආදී ධර්මයන් ඇතිවිය යුතු බව. මේවා සමාගයේ සිත තුළ පහළවන නාම ධර්ම. මේ නාම ධර්ම නිකම්ම ඇතිවන්නේ නැහැ. ඒවා ඇතිවීමට නම් ඇසට අනුව කතා කරන විට ඇසට රූප පේනෙන්නට ඕන. කන අනුව කතා කරනකොට කනට ශබ්ද ඇහෙන්නට ඕන. එම නිසා මෙතන බාහිර අරමුණු ගැනත් අවබෝධයක් ඇති කරගන්නට සිදු වෙනවා. සලායතන සමුදය ගැන නිසි අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. ච අධ්‍යාත්මිකානි ආසනානි වේදිතබ්බානි ච අය සම්භායරාණි ආසනානි වේදිතබ්බානි ආදී වශයෙන් සලාස්න විභංග සූත්‍රයේ වැනි සූත්‍ර බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාරලා තිබෙනවා අධ්‍යාත්මික ආයතන හයක් දත යුතුය බාහිර ආයතන හයක් දත යුතුය ඇස කන නාසය දිව ශරීරය මනස කියනවායි අධ්‍යාත්මික සමාසතු ආයතන වශයෙන් සැලකෙන්නේ අසක පෙනෙන රූප කනට හැෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ සහ මනසට දැනෙන අරමුණු තමයි බාහිර ආරම්මන වශයෙන් සලකන්නේ බාහිර ආයතන වශයෙන් සලකන්නේ ඇසට පෙනෙන රූප තිබූ පමණින්ම ඒ රූප රූපායතනයක් වන්නේ නැහැ රූපායතනයක් වීමට නම් ඇසට රූපේ පෙනෙන්නට ඕන ඒ පෙනෙන විතරක් මදි ඒ රූපේ පිළිබඳ සිතිවිලි පහළවන්නට ඕන එතකොට තමයි ඒ ඇසට පෙනෙන රූපේ රූපායතනයක් බවට පත්වන්නේ ශබ්ද තිබූ පමණින්ම ශබ්දායතනයක් වන්නේ නැහැ ඒ ශබ්දේ අපේ කන්ට ඇසෙන්නට ඕන ඇසුණාට පස්සේ ඒ ශබ්දේ පිළිබඳ සිතිවිලි පහළවන්නට ඕන එතකොට තමයි ශබ්දායතනයන් බවට ඒ ශබ්දේ පරිවර්තනය වෙන්නේ ඒ වගේමයි නාසයට ගඳ සුවඳ හැම වෙලා ඒ පිළිබඳ සිතුවිලි පහළ වුණොත් විතරයි ගඳ සුවඳ ගහන ආයතනයක් වන්නේ. දිවට රස ගෑවිලා ඒ රස පිළිබඳ සිතුවිලි පහළ වන විටයි රසය රස ආයතනයක් වන්නේ. කයට යම් කිසි ස්පර්ශයක් හම් වෙලා ඒ ස්පර්ශය පිළිබඳව සිතිවිලි පහළ වෙන විටයි ඒ ස්පර්ශ පොට්ටබ්බායතනයක් බවට පත්වන්නේ. මනසට එමය මනසට හම්බවන අරමුණු පිළිබඳ ධම්මාරම්මණයන් පිළිබඳව සිතිවිලි පහළ වෙන විට පමණයි ඒවා ධම්මායතනයෙන් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට රූප තිබූ පමණින් රූපායතන වන්නේත් නැහැ ශබ්ද තිබූ පමණින් ශබ්දායතන වන්නේත් නැහැ ගඳ සුවඳ රස කායක දැන ස්පර්ශ මනස දැන අරමුණු තිබූ පමණින් සම්මණින්ම ඒවා ඒ ආයතන බවට පත්වන්නේ නැහැ මේවා ආයතන භාවයට පත්වන්නට නම් තමන්ගේ සිත තුළ නාම ධර්ම පහළ විය යුතුයි එතකොට ඇසට රූපයක් දැක්කාට පසුව ඒ පිළිබඳ පහළවන නාම ධර්ම සියල්ලම ඇතිවන්නේ තමන්ගේ සිත තුළ වෙන ඇසට දකින ලද රූපය තුළ නෙවෙයි. කන්නට ශබ්දයක් ඇසුනාට පසුව පහළවන සිතිවිලි ධර්ම සෑම එකක්ම පහළවන්නේ තමාගේම සිත තුළයි. එහෙම නැතු ඒවා බාහිර ශබ්දය තුළ ඇතිවන සිතිවිලි නෙවෙයි. මේ විදිහට තමයි අනිත්‍යෙන් දෙයන්ට. එතකොට මේකෙන් ගම්‍ය වෙන ගැඹුරු අර්ථය කුමක්ද? බාහිර ආයතන කියන්නේ කියන්නේ රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියන්නේ අංකශයක් නෙවෙයි සමාගයේම නාම ධර්මයි කියන කරුණ. බාහිර අරමුණු රූප ශබ්දාදී නැහැ කියන එක නෙවෙයි එහිදී සිදුවන පරමාර්ථ ධර්මයන් අපි මේ මත කරලා පෙන්වන්නේ. එතකොට රූපායතන, ශබ්දායතන කියන්නේ සියල්ලම සමාගයේ සිට තුළ පහළවන නාම ධර්ම කියලා තේරුම් ගන්නට ඕනේ. නාම රූප පත්‍ය සලආයතන නාම රූප සමුදය සලආයතන සමුදය ආදී වශයෙන් දක්වන විට නාම රූප නිසා සලආයතන ඇති වෙනවා කියන එක විස්තර වෙනවා මෙතන මේ නාම කියන එකට එම නිසා බාහිර ආයතන හයක් ඇතුළත් ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු එකක් මේ විදිහට ආයතන සම්බේ තේරුම් ගන්න ඕන චක්ඛායතනය ඇති වෙන්නේ මේ විදිහට සෝතායතන ඇතිවන්නේ මේ විදිහට ගහන ආයතන දිව ආයතන කායතන මන ආයතන කියන ශේෂ ආයතනයන් පහළවන්නේ මෙන්න මේ විදිහට ඒකේ විශේෂයෙන්ම මන ආයතනයට අවධානයක් යොමු කරන්නට සිදු වෙනවා මන ආයතනය කියන එක තේරුම් ගන්නට පළමුවෙන් චක්ඛායතනය කියන එක නැවත කියන්නම් චක්ඛායතනය කියවට නම් ඇසට රූප පෙන්න චක්ක විඥානය ඇතිලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙන්නට ඕන. එතකොට තමයි චක්කායතනය වෙන්නේ. මේක මේ ඇයිට පැහැදිලිව තේරෙන කාරණා. මන ආයතනය වීමට නම් මනෝ කියන தත්ත්වය භාංග தත්ත්වයේ තියෙන්නට ඕන. මේකට අපි මනස කියන වචනේ පාවිච්චි කරමු. මනස තියෙන්නට ඕන. හරියට ඇස තියෙන්නට ඕන කිව්වා වගේ. ඇසට රූප හමුවන්නට ඕන කිව්වා වගේම මනසට යම් යම් අරමුණු හමු වෙන්නට ඕනේ. ඒවට කියන්නේ ධම්මාරම්මන කියලා. ඇසට රූප දැක්කාට පස්සේ දක් විඥානය ඇති වුණා වගේ මනසට ධම්මාරම්මන වුණාට පස්සේ මනෝ විඥානය පහළවන්නට ඕන. දක් විඥානය ඇති වුණාට පස්සේ දකින්න ලද රූප පිළිබඳ සිතිවිලි පහළවන්නාසේ මනසට ඒ හමු අරමුණු හමු වෙලා මනෝ විඥානය ඇති වුණාට පසුව ඒ පිළිබඳව සිතිවිලි සමාගයේ සිත තුළ ඇතුවන් ඇතිවන්නට ඕනේ. එතකොට තමයි මනායතනය පහළවන්නේ. මනායතන සම්බේක එහෙමයි සිදුවන්නේ. මනායතනය ඇතිවන්නේ ඒ ආකාරයෙන්. මේ தත්ත්වය පැහැදිලිව කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ භාවනාවෙන් වත් ඉහළ දියුණු සත්‍යයක් ඇති කෙනෙකුට පමණයි. විශේෂයෙන්ම අපි මනෝ කියන එක භවංගසිත කියලා කිව්වා මේකට අපි මනස කියන වචනයත් පාවිච්චි කළා. මේ භවංගසිත නැත්නම් මනෝ මනෝ කියන தත්ත්වය ඇතිවීමේ හේතුව දකින්නට පුළුවන් භාවනාව හුඟා දියුණු කෙනෙකුට. විශේෂයෙන්ම ප්‍රඥාව දියුණු කෙනෙකුට. ඒ භවංග චිත්ත කියන එක තමයි අපි මුලදීම කිව්වේ ප්‍රතිසන්දේ විඥානය කියලා. මව කුසට ඉස්සල්ලාම පහළ වූ සිතටයි ප්‍රතිසන්ද විඥානය කියන්නේ. මේ ප්‍රතිසන්ද විඥානයමයි අපි වෙනස් සිතක් සිතන්නේ නැතුව සිටින විට අපගේ සිත තුළ තියෙන අපිට සමහරට ඒක දැනෙන්නේ භවයේ අංගයක් වශයෙන් ක්‍රියාත්මක වන නිසා ඒ ප්‍රතිසන්ද විඥාණයටම භවාංග සිත කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මේ භවාංග සිත නැත්තම් ප්‍රතිසන්ද විඥාණය ඇති වුණේ කුමක් නිසාද කියලා භවනාව දිනු කෙනෙකුට දකින්න පුළුවන්. එවැනි කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා අවිද්‍යාව සහ තණ්හාව පාදක වූ කර්මයක් උපාදානත් අස්මිමානියත් නිසා ප්‍රතිසන්ද විඥානය ඇති වුණායි කියන කරුණ. මේක මේ ඇයිට දැන් තේරෙන්නේ නැහැ. සමහර විට ටිකක් හරි තේරුම් ගන්නට පුළුවන් වෙයි මේ ආකාරයෙන් මේ කරුණ ඉදිරිපත් කළොත්. අපේ මෞකෂට ඉස්සල්ලාම් පහළුණේ ප්‍රතිසන්ද විඥානය කැටිච්ච නිසා ඒ ප්‍රතිසන්ද විඥානයේ පහළුණේ ගිය ආත්මේ මැරෙන විට කර්මයක් සිහිපත් වෙච්ච නිසා ඒ කර්මයේ විපාකයක් වශයෙන්. ඒ මරණ මොහොතේ පහළවන සිතට කර්මයට කියන්නේ කර්ම විඥානය කියලා. ඒ කර්ම විඥානයේ විපාකයක් වශයෙන් තමයි ප්‍රතිසන්ද විඥානය ජනිත වුනේ. මේ කර්ම විඥානය තුළින් ප්‍රතිසන්ද විපාකය ගෙන දීම තුළින් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය පහළ වීම සිදුවන්නේ ඒ වගේම මේක දුක්ඛ සමුදය සත්‍යයක් සත්‍යයක් වෙනවා මේ දුක්ඛ සහ දුක්ඛ සමුදයක් කියන ඒ සත්‍ය දෙකම ගිය ආත්මයේ මැරෙන මොහොතේදී අපි 100%ක්ම තබා 125ක්වත් සතා පරිදි අවබෝධ කරගෙන සිටියේ නැහැ. ඒ අවිද්‍යාව තිබුණා. මේ නාම රූප ධර්මයන් ඔක්කොම මමය මගේ කියලා සිතාගෙන හිටිය අස්මිමානය තිබුණා මම කියලා කෙනෙක් හිතනවා කියන හැඟීම තිබුණා. කර්ම සංස්කාර තිබුණා මැරෙන්නට ඉස්සෙල්ලා කරපු කර්ම ඒවා මරණ මොහොතේ ශීපත් වන ආසන්න කර්ම වශයෙන් කර්ම විඥානය ලැබ සිටියේ ඒක ඒක නිසා. මේවා උපාදාන කරගෙන හිටිය අල්ලගෙන සිටියා. භවයේ මරුණට පස්සේ නැවත උපදින්නට ඕන ජීවත් වන්නට ඕන කියන භවයේ බැඳී සිටින්නේ ආශාව භව ආශාව ආදී තිබෙනවා. මේවා තිබිච්ච නිසා තමයි මේ ආත්මේ මරුණට පස්සේ මේ ආත්මේ ප්‍රසන්න විඥානය ජනිත වෙනවා. එතකොට මේ බහාංග සිත නැත්තම් ප්‍රතිනිද විඥාණය ඇතිවීමට හේතුපාදකෝ ප්‍රධානතම කරුණ තමයි අස්මිමානය සහ අවිද්‍යාව. අවිද්‍යාව අස්මිමානය. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් හිතනවා කියන හැඟීම. අස්මිමානය නිරුද්ධ කරන විටයි අවිද්‍යාව නිරුද්ධ කරන්නේ. එතකොටයි සංස්කාර කුසල කුසල සංස්කාර ධර්මයන් නිරුද්ධ වන්නේ. ඒ විතරයි ප්‍රතිසන්ද විඥානය නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. මේ කරුණ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙසම භාවනාවෙන් කෙනෙකුට අත්දකින්නට පුළුවන් නම් මෙන්න මේ විදිහට මගේ සිත තුළ අවිද්‍යාවේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුණා, උපාදාන මේ විදිහට ක්‍රියාත්මක වුණා, අස්මිමානයේ මෙලෙසින් සිදු වුණා ආදී වශයෙන් ඒ කරුණු පැහැදිලිව දකිනවා නම්, ඒ දකින්නට පුළුවන් නම් ඒ දකින්නේ ප්‍රඥාව තුළින් ඒ ප්‍රඥාව ඇති වෙනකොට ඒකට අනුබද්ධ ඒකට ප්‍රතිවිරුද්ධ වූ අය අවිද්‍යාව දුර වෙනවා. යම් කෙනෙක් භාවනාව ඉගෙනම වශයෙන් දිවිලෙලා සිටින කෙනෙක් නම් මේ කරුණ හරියට දකින විට අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීන කරන්නට පුළුවන්. එහෙම අවිද්‍යාව යම් කෙනෙක් ප්‍රහීන කළා නම් ਉਹ රහත් වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ රහත් වූ කෙනාට අනිවාර්යයෙන්ම අකුප්පාචේතෝ විමුක්තිය කියන ලබන විමුක්තශිත උදා වෙනවා. නිදහස්ශිත. මම මේ කියන්න තියන්නේ සලාසන නිරෝධය ගැනයි නාම රූප නිරෝධය ගැනයි. එතකොට ඒ විමුක්ත සිත කියන්නේ සියම් දැනීම් මාත්‍රයක්. ඒ විමුක්තිසිත කියන්න මාත හැරලා තියෙන එකයි විමුක්ත කියන්නේ නිදහස් කියන්නේ ඇස අතහැරලා කන අතහැරලා නාසය අතහැරලා දිව අතහැරලා ශරීරය අතහැරලා මනස අතහැරලා වෙන දෙයක් තියා නිවනක් සතහැර. සියල්ලංගෙම මිදෙච්ච නිදහස් වූ තනිව වාස තනිව පවත්නා වූ සියම් දැනීමකටයි විමුක්ත සිත අපොප්පාදේතෝ මිත්තේ කියන වචනේ පාවිච්චි කරන්නේ. මේක නිසා බුදුහාමුදුරුවෝ මේ පිටත කේවලී කේවිලි නොවැනි වචන පාවිච්චි කරලා තිබෙනවා. කේවලී කියන්නේ තනිව සිටිනවා කියන අදහසයි. කේවිලි නො කියන්නේ තනිව සිටින තැනැත්තා කියන අදහසයි. එතකොට මේ විමුක්තසිත සුදුව තනිවකටම පවර්ණව ධර්මයක්. වෙන්වම පවර්ණව ධර්මයක්. කිසිවක් එක්ක බැඳිලා නැහැ. කිසිම දෙයක් එක්ක සම්බන්ධ වෙලා සංයෝග වෙලා නැහැ. ඒ නිසා ඒ විමුක්තසිත ඇසෙන් නිදහස් වෙලා කනෙන් නිදහස් වෙලා නාසයෙන් නිදහස් වෙලා දිවෙන් නිදහස් වෙලා ශරීරයෙන් නිදහස් වෙලා මනසින් නිදහස් වෙලා මෙතන සලායතනයන්ගෙන් නිරුද්ධ වෙලා මෙන්න මේ විමුක්ත සිත උදා වීම තමයි සලායතන නිරෝධ නාම නිරෝධ ආදී වශයෙන් කතා කරන්නේ. නාම රූප නිරෝධහ සලායතන නිරෝධෝ කියලා මේකේ දක්වනවා මේ සූත්‍රයේ. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙනවා කියන්නේ. මෙන්න මේ සත්‍ය සලායතන නිරෝධය මේ ජීවිතයේදී අත්දැකිය අවස්ථාව සලායතන නිරෝධයේ උපරිම අවස්ථාව තිබෙන්නේ එවැනි කෙනෙක් මරණයට පත්වන විට පින්නම් පානා විට මේ සියලුම ධර්මයන් පහනක් නිවනාශේෂ සියල්ලම නැවත නූපදින ආකාරයෙන්ම නිවි යනවා. එතකොට කිසිම නාම රූපයක්වත් නැහැ, ආයතනයක්වත් නැහැ, පස්සයක් වේදනාවක්, සංනාවක්, උපාදාන කිසිම දෙයක් නැහැ. සියල්ලම නිවි යනවා. ඒකයි උපරිම වශයෙන්ම නාම රූප නිරෝධය, සලාත් නිරෝධය ආදී වශයෙන් කියන්න තිබෙන්නේ. නමුත් ඒක ප්‍රථමයෙන් මේ කියන ලද අපුප්පා චේතෝ විමුක්තිය ඇති කර ගැනීමයි සලායත නිරෝධය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. මෙන්න මේ අපුප්පා චේතෝ විමුක්තිය කියන එක රහත් වූ කෙනෙකුටයි ලැබෙන්නේ. ඒන් පෙර සෝවාන් වෙච්ච කෙනාත් නාම රූප ධර්මයන් නිරුද්ධ කිරීමක් නිරුද්ධ වීමක් අත්දකිනවා. සකදාගාමි වෙන පුද්ගලයාත් එවැනි නාම රූප නිරෝධයක් අත්දැකිය යුතුයි. අනාගාමී කෙනාට ඒ ආකාරයෙන්ම නාම රූප දයෝදයක් අත්දකිනවා. යම් කිසි කෙනෙකුට සෝවාන් වෙලා නාම රූප ධර්මයන් නිරුද්ධ කරලා නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය නම් ඔහු ඒ විශ්ින් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ නියම தත්ත්වයේ නියම ආකාරයෙන් කලින් අවබෝධ කරගෙන තිබිය යුතුමයි. මේ ජීවිතයේදී හෝ පෙර භවයකදී හෝ ඒ අවබෝධය ඇති කරගත යුතුම වෙනවා. රූපය, වේදනා, සංඥා, සංඛාර කියන විඥාන කියන කොටස් පහ. ඒවා ඇතිවීමේ හේතු පංචස්කන්ධ සමුදය. ඒවා නිරුද්ධ වීම පංචස්කන්ධ නිරෝධය. ඒ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මේකය. කියලා පංචස්කන්ධ නිරෝධගාමී ප්‍රතිපදාව ඒ වගේම පංචස්කන්ධය තුනේ ලැබෙන ආස්වාදේ මේකේ ඒ වාගේ තියෙන ආදීනම මේකේ ඒ පංචස්කන්ධයන්ගෙන් සිට නිදහස් වීම නිස්සරණය මේකේ කියන කරුණු පැහැදිලිවම කලින් අවබෝධ කරගෙන තිබෙන්න ඕනේ මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛය මේවා ඒකාන්ත වශයෙන්ම අනාත්මය කියන කරුණු තේරුම් ගන්නට ඕන මේ පංචස්කන්ධ ධර්ම හේතුඵල ක්‍රියාදාමයක් විනාශපත්තේ පුද්ගලයක ආත්මයක් හෝ මම කියලා ගන්නට කිසි දෙයක් නැති දෙයක් කියන බව තේරුම් ගන්නට ඕන ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ මේ පටිච්චසම්පාද ධර්මයන් ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ ආකාරයට කියලා තේරුම් අරගෙන තිබෙන්නට ඕන. මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි කලකිරිය යුතුයි නොයලිය යුතුයි මේවා අතහැරිය යුතුයි කියන ඒ සංක ඒ අදහස සමාගයේ සිට තුළ කාවැදී තිබෙන්නට ඕන මේ ජීවිතයේදී හෝ පෙර භවයකදී ඒ අදහස් කාවැදී තිබිය යුතුයි. මේ ආකාරයෙන් මේ පංචස්කන්ධය පිළිබඳ දසියුතු ආකාර රාශියක් තියෙනවා. ඒ විදිහට පංචස්කන්ධ ධර්මයන් හරියට අවබෝධ කරගෙන සිටින තැනෙක් විසින් පංචස්කන්ධයන්ගේම ඇතිවීම නැතිවීම බලබලා බලබලා වාසය කරන්නට පුළුවන්. ඇති පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙන විට ඇතිවෙන එක දකිනවා, නැතිවෙන විට නැතිවෙන බව දකිනවා. ඒ එහෙම නැතුව මේවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන සිත සිතා කල්පනා කර කඩා සිටින එක නෙවෙයි. ඒව රූප අපි උදාහරණ වශයෙන් අපි දුම ආස්වාස් ප්‍රසවාසන අරමුණට ගන්න ආස්වාස්ට අනුව හුස්ම ගැනීමට අනුව මුළු කයම වෙනස් වෙන ආකාරය දකින ඇති වෙන ආකාරය ඒ වගේම නැති වෙන ආකාරය දකින කය වය දෙකම දකින ඒ වගේම ආස්වාද ප්‍රසවාස කරන විට වේදනා සංඥා සංඛාර විඥාන කියන සුසුස්කන්ධ ධර්මයන් ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය දකිනවා. මේ විදිහට ඇති වෙන ඇති වෙන පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන ඇති වෙන අවස්ථාවේදීම ඇති වෙන බව දැකීම නැති වෙන අවස්ථාවේදීම නැති වෙන ආකාරයක් දැක දැක වාසය කරන කෙනෙකුට සෑම ශ්‍රණියක් පාසාම මේ රූප කොටස ඇති වෙනවා නම් නැති වෙනවා නම් ඒවා දක්නා නාම කොටස මේ ආකාරයෙන් නැති වෙනවා නම් නැති වෙනවා නම් මෙතන මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ ආත්මයක් කියලා ගන්නට කිසි දෙයක් පිටවන්නේ නැහැ නේද කියන අවබෝධය හරියටම පත්‍යස්ස ලෙසම කෙනී යන අවස්ථාවකදී රූපස්කන්ධයත් නාමස්කන්ධයත් සමයකට නිවියන මේ නාම රූප ධර්මයන් නිවි යනකොට ආයතන ධර්ම හයත් නිවිලා කියනවා සලආයතන නිවිදේ නාම රූප නිරෝධා සලාත නිරෝධ. මෙහිදී රූපස්කන්ධය නිවි යනවා කියන එකෙන් අදහස් කරන්නේ රූපස්කන්ධය තමන්ගේ සිතට නොපෙනී කිස් භාවයකට ශූන්‍ය තත්ත්වයකට සිතපත් වෙනවා. සිත ශූන්‍ය තත්ත්වයකට පත්වන විට තමන්ගේ ශරීරයේ දශසිතින් බැලුවට ශරීරයේ සිට වැටෙන්නේ ශරීරයේ තියෙනවද කියලා තමන් දන්නේ නැහැ ඒක නිසා ඇස හා සම්බන්ධ වූ කිසිවක් එහි නැහැ කන හා සම්බන්ධ වූ කිසිවක් එහි නැහැ. නාසය, දිව, ශරීරය හා සම්බන්ධ කිසිවක් එහි නැහැ. ඒක නිසා චක්ඛාතන, සෝතාතන, ගහනාතන, ජීවාතන, කායතන කියන කොටස් නිරුද්ධයි. ඒ නාම රූප කොටස් නිරුද්ධයි. එතකොට ඉතුරු වෙලා තියෙන නාම ධර්ම ටිකක් පමණයි. සියුම් දැනීමක් තියෙනවා, හිස්ත රූපයක් තියෙනවා. මෙතන මන ආයතනය ක්‍රියාත්මක වන්නේ. ඒ මන ආයතනයේ අනිත්‍ය භාවය ඒකත් අනාත්ම සංස්කාර ධර්මයක් බව අවබෝධ වෙන විට තමන්ට පුළුවන් මේ මන ඇතනේ ඒ දක්නා සිටේ නිරුද්ධ වී යාම දකින නිවියා මේක දකිනකොට නිවන අරමුණු වෙමින් පවත්නා වූ සියුම් දැනීම් මාත්‍රයක් හැර මන ඇතනේ ශිසු කොටසොත් නිරුද්ධ වෙනවා මේ ආකාරයෙන් නාම රූප ධර්මයන් නිරුද්ධ වීම තුළින් ඒ සලාතන ධර්මයන් නිරුද්ධ වීම දැකලා නිවනට සිතපත් කර ගන්නට පුළුවන් මේ නිවනට සිතපත් කරගත හැකි ආකාර එකක් දෙකක් නෙවෙයි 100ක් 200ක් නෙවෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් දහස් ගණන් තිබෙනවා. ඒ ඒවා විස්තර කරන්නට මෙවැනි දේශනාවක් විශේෂ කාලය අවකාශ දෙන්නේ නැහැ. ඊට අමතරව එවැනි දේශනා කරන්නට කෑහෙන දීර්ඝ කාලයකුත් යොදන්නට සිදුවේ. එම නිසා ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ කිරීමේ සායතන ධර්මයන් නිරුද්ධ කරන්නේ නැත්නම් නිවන සිට රාජ කරගන්නේ කෙසේද කියන කරුණ විස්තර කරනවා නෙවෙයි අපි මේ එකක් දෙකක් පමණයි මේ කියන්නේ. එතකොට ඒ ආකාරයෙන් නාම රූප ධර්මයන් නිරුද්ධ කිරීමෙන් සලායතන නිරෝධයේ සෝවාන් වෙච්ච කෙනෙකුට දකින්නට පුළුවන්. නමුත් මන යතනේ සම්පූර්ණ නිරෝධයක් එවැනි කෙනෙක් අත්දකින්නේ නැහැ. නිවන අරමුණ වෙනින් පවත්නා වූ සියුම් දැනීමක් මන ආයතනයේ ක්‍රියාත්මක වීම වීමක් තිබෙනවා. එතකොට ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ වීමට සමාධිය සම්මා සමාධිය තමයි අවශ්‍යයි. සමාධිය වැඩි යුතු ආකාර රාශියක් තියෙන අවශ්‍යය. ආකාරයත් වලින්ම සමාධිය වඩ විදර්ශනා ඇසකින් පංචස්කන්ධ ලෝකය අවබෝධ කරගෙන නිවන් දකින්නට පුළුවන්. සක්දාගාමි වෙන පුද්ගලයාත් ඒ ආකාරයෙන් කටයුතු කරන විශේෂයෙන්ම කාමරාග පටිග වෙන සංගෝල ධර්මයන් ඇතිවීමේ හේතු දැකලා ඒ ආස්වාදේ ආදීනමේ ආදී කරුණු අවබෝධ කරගෙන විශේෂයෙන්ම කාමරාග පටික කියන්නේ යම් කිසිවක් මේ වේදනා ස්කන්ධය කෙරෙහි තියෙන උපාදානය බව අවබෝධ කරගෙන කටයුතු කරන විට ඒ දෙවන මාර්ගඵල සිත උපදවා ගන්නට පුළුවන් නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකීම තුළින් අනාගාම වෙන විටත් නාම රූප නිරෝධයන් අත්දැකීමෙන් අනාගාම භාවය ලබන්නට පුළුවන් විශේෂයෙන්ම හතරවෙනි ධ්‍යානියවත් ඒ සඳහා අවශ්‍ය වෙනවා. රහත් වෙනකොට එවැනි දර්ශනයක් නෙවෙයි ඊට වඩා ගැඹුරු දර්ශනයක් අනිවාර්යයෙන්ම ඇති කර ගන්න කිසිදෙයක්. එවැනි කෙනෙකුට මුළු විශ්වයම නිරුද්ධ වී යන ආකාරයක් පළමුවෙන්ම අත්දැකීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. අපි උදාහරණයක් වශයෙන් කතා කරනවා බෙදුමානාපාන භාවනා කරනවා නැත්නම් අපි දුකින් දෙයෙන් හැකලින් භාවනාව කරනවා කියන්නේ තමන්ගේ උදර කොටසේ තියෙන තිම්බෙන හැකලෙන වායෝ ධාතුව දෙසට අවධානය යොමු කරලා බලන සිටින විට එවැනි කෙනෙකුට පැහැදිලිව පේනවා ඉදිකටු සුදම් සරම්මටත් වඩා කුඩා කුඩා අණු කොටස් වලින් ඒ වායෝ ධාතුව උදර කොහර අභ්‍යන්තරයේ ඇති ඇති වී නැති නැති යන ආකාරය. මේ උදර කොහරේ ඇති වායෝ ධාතුව නාස් කොහරය තුළින් බාහිර වායෝ ධාතුවට සම්බන්ධ වෙලා පවතිනවා. එතකොට අධ්‍යාත්මික වශයෙන් ඇතුළත තියෙන වායෝ ධාතුව බාහිර වශයෙන් තියෙන බාහිර වායෝ ධාතුව දෙකම එකක් වෙනවා. ඒ ඇතුළත තියෙන වායෝ ධාතුව ඉතාම සියුම් අණු වශයෙන් කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය දැක දැක සිදෙන කෙනාට බාහිර මුළු විශ්වයම පවස්නා වූ වායු ගුහරේ ඕලේම එතනම කැඩි කැඩි බිඳි බිඳි යන අනිත්‍ය නිරෝධයට පත්වන දර්ශනයක් කියන එක පැහැදිලිවම පේනවා දකිනවා. එහෙම දකින විට උදර කොටසේ තියෙන පඨවි ආපෝ තේජෝ ආයව කියන රූප කොටස ඉතාම සියුම් රූප කොටස දිකට සුඩක් තරම් වන්නේ නැති ඊටත් වඩා සියුම් රූප කොටස එතනම ඇති ඇති නැති නැති යන ආකාරය දකිනවා ඒක දකිනකොට මුළු ශරීරයේම රූප කොටස එලෙසින්ම ඇති වෙන ඇති නැති නැති උට පෙනෙනවා මේ තමන් වාඩිලා සිටින්නේ පුටුවකෝ වෙනත් ආසනයක වන්නට පුළුවන් ඒ ආසනයේ තියෙන ඒ මූල ධාතු හතර පටවිය ආපෝ තේජෝ වායු ධාතු හතර තමන්ගේ ශරීරය හා සමගම ඇති වෙන එක නැති වෙන එක දකින්න. ඒ තමා වාඩිලා සිටින ඒ ආශ්‍රණය පොළොවට සම්බන්ධ වෙලා තියෙන්නේ පොළවේ යම්තා දේවල් තියනවා නම් ගස් කොළන් ගෙවල් දරවල් විවිධ සතුන් ආදී යම්තා දේවල් මේ සියලුම අජීවි සජීවි රූප ධර්මයන් පඨවි ආපෝ තේජෝ වායු ධාතු හැර වෙන කිසිවක් නෙවෙයි මේ සියල්ලම සෑම මොහොතකම ඇති වෙන ආකාරයේ නැති වෙන ආකාරයේ දකින මේ ඥාණය පැතිරෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කරා පවා දෙවියන් කියන්නේ බ්‍රහ්මයන් කියන්නේ මාරයන් කියන්නේ අමනුෂ්‍යයන් කියන්නේ මේ සෑම සත්‍යකගේ ශරීර තිබෙනවා ඒ ශරීර කියන්නේ අපේ තියෙන ලොකුනාට රූප කොටස් ඒ රූප කොටසත් මේ ආකාරයෙන්ම සෑම ශ්‍රණයක් පාසාම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එන්න මේ தත්ත්වයේ හරියට මුළු විශ්වයටම පැතිරලා එවැනි කෙනෙක් දකිනකොටම විශ්වයම චිතත නොපෙනී යන සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී ගිය හිස්සු අභ්‍යවකාශයක් බවට පත් වෙනවා මෙන්න මේ විශ්ව අභ්‍යකාශ දර්ශනය විශ්ව ශූන්‍යතාවය කියලා මම හඳුන්වන්නේ ඒක ඒක ඒක ඒ නමින් මම කතා කරන්නේ ඒකට. එතකොට මේ විශ්ව ශූන්‍යතාවයේ දසිතපත් වුණාට පස්සේ එන නාම නාමස්කන්ධේ නාම මේ මනායතනයේ පැවැත්මයි පවතින්නේ. මනායතනයේ ස්වરૂපය මොකද්ද? තමන්ගේ මනායතනයත් ලෝකේ යම් සාස්ත්‍යයන්ගේ මනායතන තිබෙනා ඒ ස්කන්ධමත් තමයි. තමන්ගේ වේදනාවත් බාහිර ලෝකයේ සත්සංගේ වේදනාවත් එකයි සංඥාව සමානයි සංස්කාර සමානයි විඥාන සමානයි තමන්ගේවත් දෙවියෙකුගේවත් ධර්මයකවත් මායයකවත් කොයි සත්‍යයකවත් ඒ නාම ධර්මයන් ඇතිවීමේ හේතු අනුව බැලුවත් සමානයි නැතිවීම අනුව බැලුවත් සමානයි අනාත්ම ස්වરૂපය අනුව බැලුවත් සමානයි එකම දෙයක් විවිධ විවිධ ගුණාත්මක භාවයන් ඒවා තිබෙන්නත් පුළුවන් ඒක වෙනම කරුණක් එතකොට ඒ තමන්ගේ නාම ධර්ම සෑම සංයක් පාසාම ඇති ඇති නැති නැති යන ආකාරය දැක දැක හෝ සිටින විට මුළු විශ්වයේම සත්‍යංගේ නාම ධර්ම ඇතිවීම නැතිවීම දකිනවා බිඳු විශ්වයේම හිස්ටි යන දර්ශනයක් වුවත් දකින්න මෙන්න මේ විදිහට නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වී යාම තුළින් මුළු විශ්වයේම හිස්සියගේ ශූන්‍ය දර්ශනය දෙසට පත් කරගන්න පුළුවන් අර කලින් දැක්ක විශ්ව ශූන්‍ය තත්ත්වයට එහා එකක් මේ தත්යේදී නාමස්කන්ධයේ පැවැත්ම තියෙනවා මනෝයතනේ මේ මනෝයතනේ පවත්නා වූ වේදනා සංඥා සංඛාර විඥාන කියන ශේෂස්කන්ධ හෝ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වශයෙන් කියපු කරුණ හෝ වෙන් වශයෙන් හදවතට සිතට තෙනිලා ඒවා අනිත්‍ය නිරෝධයට පත්වන විට ඔහුට පුළුවන්කම ලැබෙනවා රහත් භාවය ලැබෙන්නට. එතකොට තමයි විමුක්තිත නැත්නම් අකුප්පාචේතෝ විමුක්තිය උද්ගතවන්නේ. අන්න එවැනි අකුප්පාචේතෝ විමුක්තිය උද්ගත කරගෙන ආයතන හයෙන්ම නිදහස් වූ කේවල සත්‍යයෙන් තනිව පවත්නා වූ සියුම් දැනීමක් ඇති කරගත්තා වෙනවා. ඒක ඇති කරගත්තේ නාම රූප නිරෝධය දැකීම තුළින්. ඒක නිසායි නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ. මෙම සූත්‍රයේ දක්වන්නේ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ කියන වචනයමයි. මෙම සූත්‍රයේ දැක්වෙන්නේ ඒකමයි. එතකොට ඒ විදිහට කටයුතු කිරීම තුළින් කෙනෙකුට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. නාම රූප නිරෝධය කියුවත් සලාත නිරෝධය කියුවත් ඊට පෙර අපි දේශනාවල දීෂ්ඨට විස්තර කළ පස්ස නිරෝධය වේදනා නිරෝධය, සංහා නිරෝධය, උපාදාන නිරෝධය, භව නිරෝධය, ජාති නිරෝධය කියවත් මේ ඔක්කොම එකක්. වෙන් වෙන් වශයෙන් වෙන් වෙන් නම් වලින් අපි හඳුන්වනවා. ඒ අවස්ථාවලදී ඒ ඒ නිරෝධයන් අත්දකින ආකාර කීපයේ කීපයේ බැගින් අපි ප්‍රකාශ කළා. ඒ සෑම එකක්ම නාම නෝප නිරෝධය සඳහා යොදා ගන්නට පුළුවන්. ඒ කියන්නේ පස්ස නිරෝධයත් ආකාර කීපයකින් අත්දකින ආකාරය අපි ප්‍රකාශ කළා. ඒ සෑම එකක්ම නාම රූප නිරෝධයක්. වේදනා නිරෝධයත් කීප ආකාරයකින් අත්දකින්න ඒක ඒකත් නාම රූප නිරෝධය මේ විදිහට ඒ සෑම එකක්ම නාම රූප නිරෝධයක් වශයෙන් අත්දකින්නට පුළුවන් මේ සලආතන ධර්මයන් නිරුද්ධ කිරීමට කළ හැකි එක් ආකාරයක් පමණක් කියලා මේ දේශනාව නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ දන්නවා සක්කාතන, සෝතාතන, ඝානාතන, ජීවාතන, කායතන, මනාතන කියන්නේ මොකක්ද කියලා. ඊට අමතරව ඇසට පේන රූප කනට ඇහෙන ශබ්ද ආදී බාහිර අරමුණු කියන්නේ තනිකරම තමන්ගේ නාම ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාමක් කර අන්ධයක් නොවේ කියන කරුණත් මේ දැන් දන්නවා. මේ අවබෝධයේ පිහිටලා අවබෝධය ඇති කරගත්තාට පසුව සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ දේශ බලන්නට ඕන. ඒ පංචස්කන්ධ ලෝකයේ දේශ බලලා ආයතන හය වෙන් කරලා නිවනට ශිරපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ ජීවිතයේදී හෝ පෙර භවයේදී හෝ මේ පංචස්කන්ධය පිළිබඳව දතේතු සෑම ධර්මයක්ම අවබෝධ කරගෙන සිටින කෙනෙකුට පමණයි. චතුරාර්ය සත්‍යයන් ධර්මයන් දැකලා අවබෝධ කරගෙන තියෙන්නට ඕනේ. ඒ වගේම පංචස්කන්ධයේ යථාර්ථය දැකලා අවබෝධ කරගන්න තිබෙන්නට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කරුණු අවබෝධ කරගෙන තිබෙනවා. මේ ආදී වශයෙන් නිවන් ලැබීමට සිත තුළ දියුණු කරගත යුතු විමුක්ත පරිපාචනීය ධම්ම වශයෙන් සැලකෙන ඒ ධම්ම දියුණු කරගෙන සිටින කෙනෙකුට පමණයි මේ කියන ලද ආකාරයෙන් නිවන අත්දකින්නට පුළුවන් වන්නේ. නැති කෙනෙකුට බෑ. එතකොට තමන්ගේ කය ශාසිත දේශ සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව බලන විට සමණ්ඩ දෙරෙන්න ඕනේ චක්කායතනය කියන්නේ මොකද්ද සෝතායතනය කියන්නේ මොකද්ද ගාහනායතනය දිවආයතනය කායයතනය මනායතනය කියන්නේ මොකද්ද කියලා හරියට කන්දකින් හය පැත්තකට ගංගාවල් හයක් ගලාගෙන යනවා වගේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත කන්දෙන් හය පැත්තකට සිටිවිලි ගංගාවල් ගලාගෙන යනවා චක්කතෝ රූපේ ශවන්ති ආශවන්ති සම්දන්ති පවත්තන්ති ආදී වශයෙන් දැක්වූ පාඩ තිබෙනවා චූල නිर्देशය හෝ මහා නිर्देश පාළි ඒ ආකාරයෙන් ඇසර රූපයක් හමුනාට පස්සේ චක්කායතනෙ වෙනකොට විවිධාකාර නාම ධර්මයන් ගලාගෙන ගලාගෙන යනවා. ඒක පැහැදිලිව Tamanට පේන්න ඕන සිතට. කනට ශබ්ද ඇසුනාට පසුව ඒ ශබ්දයේ පිළිබඳ සිතේ ධම්ම රාශියක් ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා. නාසයට ගඳ සුවඳ හමුණාට පස්සෙත් එහෙමයි. දිවට රස හමුණාට පස්සේ සිදුවන ක්‍රියාදාමයේ ඒ ආකාරයෙන්මයි සිදුවන්නේ. ඒ වගේම කයට යම් යම් ස්පර්ශ හමු වුණාට පස්සේ සිතුවිලි ගලන්න ගණන්නේ ඒ විදිහටම මනසට විවිධ ධම්මාරම්මන හමු වුණාට පස්සේ සිතුවිලි ගණනය වන්නේ ඒ අයවින්මයි. මෙන්න මේ කරුණු පැහැදිලිව Tamanට තේරිලා ඇහැ ඇහැ සම්බන්ධ ඒ සිතුවිලි ධම්ම වෙනම කොටසක් කියලා සිතෙන් අයින් කරන්නට ඕනේ. ගැඹුරු සමාධිමත් සිතකින් කරන්නේ ඒක යටිසිතින් කියන වචනේ වැරදි නිවැරදි නෑ වැරදි වැරදි නිවැරදි නෑ නමුත් අපි ඒක කියනවා යටිසිතින් කළ යුතුයි කනට ශබ්දය හෙල පහළ වෙන සිටිවිලි ධර්ම තවත් කොටසක් කියලා ගැඹුරු සිතකින් ඒක අයින් කළ යුතුයි. මතු පිට සිතින් මේක කරන්න බෑ. නාසිත ගඳ සුවඳ හැම වෙලාවෙම පහළ වෙන ශිතීරි ධම්ම වෙනම කොටසක් කියලා ඒකත් අයින් කරන්න ඕනේ. දිවට රස හමු වෙලා ඒ නිසා පහළ වෙන ශිතීරි ධම්ම තවත් කොටසක්. ජීව ආයතනයේ වෙනම කොටසක්. කායට ස්පර්ශ හමු වෙලා ශිතීරි පහළ වෙන කායතනයේ තවත් කොටසක්. මනසට ධම්මාත්මනම් වෙලා සිටීලි පහළ වෙන මන ආයතනයේ තවත් කොටසක් මේ ආයතන හය පැහැදිලිව දැකලා ආයතන හය හය පැත්තකට සිටින් අයින් කරන්නට ඕනේ අයින් කරනකොට ඕ ආයතන හය නිවිලා යනවා ඝන කළුවරකට සිට වැටුණා වගේ කිසිම අරමුණක් නැතුව සිත ශාන්ත වෙලා නිශ්චල වෙලා සීතල වෙලා අර කලින් කියපු අවබෝධයේ පිහිටලා සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට ඒ අත්දැකීම ලැබන්නට පුළුවන් වන්නේ වෙන කෙනෙකුට නෙවෙයි. එතකොට එහෙම සත්‍යයේ පස්සනාලි පස්සේ සමාගයේ චිත තුළ මනායතනයේ ශුන් ස්වභාවයක් තිබෙනවා. ඒකාම ශුන් ස්වභාවයක් මේ මනායතනයත් නිරුද්ධ කරන්නට ඕනේ. මනායතනය නිරුද්ධ කරන්න නම් මනායතනයේ දෙෂම මනසිම බලන්න සිටින එකයි කළ යුත්තේ. එහෙම කරන විට ඒ මනසත් සෑම ශණයක් ගානේම ඇති වෙන එක නැති වෙන එක දකින්න දෙන්නට පුළුවන් ශක්තිය දෙන්නට ඕනේ. මේක දකින්නට බෑ සාමාන්‍යයෙන්. මොකද හේතුව මේක එක දිගට පවන්නා වූ අඛණ්ඩ ධර්මතාවයක් වශයෙන් ඒ වෙන අවස්ථාවේදී විද්‍යමාන වන්නේ. එක දිගට පවන්නා වූ ධර්මතාවයක් වශයෙන් දැනෙන නිසා එතන තියෙනවා ඒක ස්ථිර වශයෙන් හඳුනා ගන්න ලබන නිමිත්තක් සමාගයේ සිටතුරු. මෙන්න මේ නිමිත්ත අයින් කිරීමට නම් ඒ ඒ අවස්ථාවේ පැවති ඒ ශූන්‍යතා දර්ශනේ අත්දකින ඒ දැනීම මාත්‍රය අනිත්‍යයට යන එකක් කියලා දකින්නට ඕන ඒක දකින්නට ඒ ශූන්‍යතාවේ දර්ශනය වෙන විට කරුණු දෙකක් තියෙන බව අවබෝධ කරගත යුතුයි. දැනීමක් තියෙනවා දැනීමට අරමුණු වන හිස් බවක් තියෙනවා. මේ හිස් බව කියන්නේ දැනීමක්. වෙන දෙයක් නෙවෙයි. අපි කලින් මේකට කියවා ඇහැට පෙනෙන රූප කියන්නේ නාම ධර්මය කියලා. කනට ඇහෙන ශබ්ද කියන්නේ නාම ධර්මය කියලා. නාසයට දැනෙන ගඳ ශ්‍රවණ කියන්නේ නාම ධර්මය කියලා. ඒ විදිහට මේ ඇයි මේ කරුණ තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන දැන් හිතට තේින්නේ හිස් බවක්. ඒක දැනෙනවා. දැනෙන ගැතිය නාමයක් කියන එක මේ ඇයිට කිසිම ගැටලුවක් නැතුව තේරුම් ගන්නට පුළුවන්. ඒ දැනෙන ගතියට අරමුණු වෙලා තියෙන්නේ හිස් බවක් ඒකත් නාම ධර්මයක් පවණයි වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ නාම ධර්මයේ ශ්‍රෑමෂණයක් ගානෙම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා තව මොහොතකට පස්සේ මේ නාම ධර්මයේ තියෙනවද නැද්ද? නැත්තම් මේ අවස්ථාවේදී අත්දකින මේ ශ්‍රියම් ශෝණ්‍යතාව තව මොහොතකදීද පස්සේ මම අත්දකින්නවද? මේක පෙර පැවති ශූන්‍යතාවයේද දැන් අත්දකින්නේ. මේක ශ්‍රණයකට පෙර පැවති ශූන්‍යතාවයේ දැන් අත්දකින්නට බෑ මේත පසුෂණයේ පවතින ශූන්‍යතාවයේ දැන් අත්දකින්නට බෑ. දැන් මේ වර්තමාන ශනේ අත්දකින්නේ වර්තමානයේ පවෂණයේ පවත්නා වූ ඒ ධර්මතාවය පමණයි. එතකොට සෑම ශනයක් පාසාම කාලයේ ඉක්ම යන විට මේ ශූන්‍යතාවයේ දක්නා වූ දැනීමක් නැති වී නැති වී යනවා. අනිත්‍යද යනවා. අනිත්‍යද ගියාට පසුව ඒ දශ ආපසු හැරී බැලුවොත් කිසිවක් ඉතුරු වෙලා නැහැ. දැන් තමයි මේ වෙලාවේ ශූන්‍යතාවයේ අත්දකිනවා නම් විනාඩි 5කට පෙර පැවති ශූන්‍යතාවයේ දෙත වලට පිට යොමු කළොත් එහෙම ඒකේ කිසිවක් ගන්නට නැහැ නිරුද්ධ වෙලා. මෙන්න මේ අනිත්‍ය නිරෝධයට යන ආකාරය පැහැදිලි ලෙස අවබෝධ කරගෙන ඒකත් අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියලා අවබෝධ වෙන විට ඊට නිවිගිය නාම රූප නිරෝධය සිතට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට නිවනට සිතපත් වෙනවා. මේ ආකාරයෙන් නිවනට සිතපත් කරගන්නට පුළුවන්. හැබැයි අර කලින් කියපු විදිහට විමුක්ත පරිපාලනයේ ධර්ම තමාගේ සිත තුළ අනිවාර්යයෙන්ම දියුණු කරගෙන තිබෙන්නටම ඕනේ. නැති කෙනෙකුට එහෙම කරන්නට බෑ. ඒකට මේ දක්වා කියන ලද කරුණෝල් සාරාංශය කියලා මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වන්නේ. අපි අද කතා කළේ ශලායතන ආයතන 6. ශලායතන කියන එකේ අදහස ආයතන 6. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ශලායතන සමුදය ඇතිවීමේ හේතුව ශලායතන නිරෝධය, ශලායතන නිරුද්ධ වීම, ශලායතන නිරුද්ධ ගාමිනී ප්‍රතිපදාව, ශලායතන නිරුද්ධ කරන්නේ කොයි විදිහට පිළිපැදීම තුළින්ද? මේ කරුණු හතර හයම් කෙනෙක් හරියට දැක්කා නම් ඔහු ජීවන අවබෝධ කරගෙන ධර්මයේ නැසෙන ශ්‍රද්ධාවක් ඇති සංගෝල ධර්මය ශේකල පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි පළමුවෙන්ම පෙන්වන්න කලේ. අනුශේධ ධර්මයන් සංගෝල ධර්මයන් ආදී නැති කරනවා. නිවන අවබෝධ කරනවා. එතකොට සලායතන සම්දේ ගැන කතා කරනකොට කොටස් දෙකකින් එක දත යුතු බව ප්‍රකාශ කරන විශේෂයෙන්ම මෞඛ්‍යස තුළදී මේ ආයතන පිළිතන ආකාරයේ මුලදීම මවපොෂට පහළ වෙනට ප්‍රතිසන්දේ විඥානේ කලන රූප අවස්ථාවේ නාම රූප දෙකක් තියෙනවා. ඒ නාම රූප දෙක වැඩි වැඩි යනකොට අසකනාශයේ දේව ශරීරයේ මනස කියන ආයතනයන් පිටනවා කියන එක තාම සරල කරනවා ඒක පළමුවෙන්ම කියනවා. ඊට පස්සේ එදිනදා ජීවිතයේදී අද දක්වාම ඉදිරියටත් ජීවත් වෙන තෙක්ම මේ මා නාම රූප ධර්මයන් පවත්නා නිසා අසකනාශය ආදී ඒ ඉන්ද්‍රිය ධර්මයන් ආයතන භාවයට පරිවර්තනය වන ආකාරය පෙන්වන්න කරේ. ඒදී ආයතන සමුදය ගැන කතා කරන විට අපි විශේෂයෙන් මනෝආයතන සමුදය ගැන අවබෝධයක් ඇති කරගත යුතු බව පෙන්වනවා. ඒ මනෝආයතන සමුදය ඇතිවීමට ප්‍රධාන වන හේතුව තමයි භවංග චිත්ත පරම්පරාව. ඒ භවංග චිත්ත පරම්පරාව ඇතිීමේ හේතු දකින විට යාත්මේ මරණ මොහොතේදී පහළ වූ අවසාන ත්‍රිපිටකයට පසු ප්‍රතිසන්දේ ඥානය ඇති වූ හේතු දකින්නට පුළුවන්. මේ හේතු දකින්නට සාමාන්‍ය කෙනෙකුට බැහැ. භාවනා දියුණු කෙනෙකුට පමණයි දකින්න පුළුවන්. මේ හේතු හරියට දකින්නේ ප්‍රඥා ඇසකින් විශේෂයෙන්ම අවිද්‍යාව දකින්නේ ප්‍රඥාව තුළින්. මේ අවිද්‍යාව දුරු වෙන දුරු වෙනවා ඉහළම මාර්ගඵලයක් ලැබලා සිටින කෙනෙකුට නම්. එතකොට විමුක්ත සිතක් උදා වෙනවා. ඒ විමුක්ත සිත කියන්නේ නිදහස් වූ සිතක් අසරණාසේ දේව ශරීරයේ මනස පමණක් නෙවෙයි. බුද්ධ ධම්ම සංඝ නිවන ආදී ලෝකේ යන්තා දේවල් තියෙනවා නම් මේ හැම එකෙම නිදහස් වූ සිත. අන්න ඒකයි සලායතන නිරෝධය කියන ආයතනය නිරුද්ධ වෙලා නාම රූප නිරුද්ධ කරලා පැත්තකට වෙලා වේ තනියම පවත්නවා කියන දැනීමක්. සඳ ආයතන නිරෝධේ නාම රූප නිරෝධේ සියලම වශයෙන් කතා කරනවා පින්නම් පෑවට පස්සයි කතා කරන්න තියෙන්නේ ඊට පෙර සෝවාන් සකදාගාමී අනාගාමී අනේ මාර්ගඵල ලැබෙන විටත් නාම රූප ධර්මයන් නිරුද්ධ වීමෙන් සලාතන ධර්මයන් නිරුද්ධ වීම දැකලා නිවනට සිතපත් කරගත හැකි බව ප්‍රකාශ කළ අවසාන වශයෙන් දැක්වේ මේ ආයතන හය පැහැදිලිව අවබෝධ කරගෙන ආයතන හය හය පැත්තට අයින් කරන්න අයින් කළාට පසු ඇති වෙන ශූන්‍යතාවයේ ඉක්මවා යමින් නිවනට සිතපත් කරගන්නට පුළුවන් කියන කරුණ. මේ විදිහට පිළිපැදීම තුළින් මේ ඇතත් නිවනේ සංසේමයට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අප මේ දේශනාව දැන් නිම කරන්නේ දෙවියන් දෙපින්දමු කවුරුත් එකට ආකාශත් පාඨය කියන පාඨය කියමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාංගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා කිලං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් දක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් දක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන්තු සම්බ දුක්ඛා සමිච්ඡතු මේ කළ සියලුම සසර ශක්තිය මේ ඇතත් නිවනිසන සීමට වාසනාව සප්සේදා වේවා අභිවාදන සීලිස නිත්‍යං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආදාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනේවච අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ඤතු සෝපත්තේවා නිවන් සලබේවා